දහම් ධර්මයෙන් සන්නද්ධව ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා දැන කියාගෙන ඉන්න ගමන. ඉතින් අද දවසෙත් ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ එවැනි සූත්‍ර පාඨයක් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරන්න දුනා. මහා සංඝරත්නයේ ආමන්ත්‍රණය කළ දැනුම් දෙන්න දුනා මහණෙනි මේ සංඝ පිරිස ධර්මයේ දැනගන්න ධම්මෝච වේදිතබ්බෝ නැත්තම් මේ අධර්මයක් දැන කියා ගන්න ධර්මයේ සහ ධර්මයේ දැන කියාගෙන ඒ අනර්ථය අත්හැරලා අධර්මය අත්හැරලා ධර්මයත් එක්ක ගැලපෙන්න මේ විදිහට අවවාදයක් කරපු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කුටියට වැඩමවන්න දුනා. නැත්නම් බුද්ධ මන්දිරයට වැඩමවන්න දුනා. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විලස ඒ ක්‍රමය අතීතයත් දැනගෙන හිටියේ. තථාගතයන්න් වහන්සේ සමහර ගනුදෙනු සිද්ධ කිරීම නැත්නම් මහා සංඝ රත්නයේ සමග වේවයි ගිහියැත්තෝ සමග වේවයි හරි පුදුම විදිහකට තමයි කටයුතු සම්පාදනය කරේ. අද අපේ පවතින සංස්කෘතියට වැඩිය වෙනස්. යම් කෙනෙක් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ළඟට පැමිණිලා ආරාධනා කරන ස්වාමීන් හෙට දවස වහන්සේ ඉවසනසේක්වා අපේ දාණය. හෙට දවස අපේ දාණය ඉවසනසේක්වා කියලා ආරාධනා කරද්දී අපි නම් එයත් එක්ක පිළිසඳර යෙදෙනවා නැත්නම් ආ හොඳයි අපි කීයටද වඩින්න ඕනේ කොහොමද ඔයත් වාහනයක් එවනවද නැත්නම් අපි වාහනේ ඉන්නද ඒ වගේ ගොඩාක් ප්‍රශ්නත් එක්ක තමයි අපි ඇත්ත සතුටු කරලා මේ දවස්වල අපිට නම් සීනිත් තියනවා එහෙම නැත්නම් මේ මේ මොනවා හරි එහෙම සාකච්ඡාවකුත් කරලා තමයි එතනින් ඉවත් වෙන්නේ හැබැයි තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ එහෙම ප්‍රතිඋත්තර දෙන්නේ නැහැ ආරාධනා කරද්දී භාගතුන් වහන්සේ නිහඬයි නිස්සද්දයි. ඒ තෘප්තිම් භූත භාවයෙන් නැත්තම් නිහඬව ඒක ඉවසනවා. ඉවසන් නැත්තම් කතා කරලා කියන හෙට දවසේ අපිට වඩින්න විදියක් නැහැ. අපි බාරණන් තියෙන්නේ. ඉතින් එහෙම සිද්ධියක් තියෙනවා. මේ අම්බපාලියේ සලෝකාග්‍රු භාගතුන් වහන්සේ සම්මුඛ වෙලා ආරාධනා කරා ස්වාමීනි හෙට දවසේ මහා සංඝරත්නය සමග අපේ දම්පැන් පූජා කරන්නේ කියලා. බාරගන්නේ කියලා දානේ. එතනින් පස්සේ තමයි ලෙච්චවි රජදරුව ඇවිල්ලා. <clears throat> රජදරුව ඇවිල්ලා ආරාධනාවක් කරා ස්වාමීන් දවස අපට දාණයට අවසර ලැබේවා කියලා. ඉතින් ආරාධනා ප්‍රතික්ෂේපිතයි භාගතුන් වහන්සේ දැනුම් දුන්නා දැන් ඔබ එන්නාට පූර්වයි. අම්බපාලේ ඇවිල්ලා දානට ආරාධනා කරා. ඉතින් ඒත් එක්ක සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න. ඉතින් මේ රාජ සමාගමම ඉතින් මේ යන ගමනේ ඒ කියන්නේ අම්බපාලේ බොහොම සතුටින් ගියේ. ඒ සතුටින් ගියේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ දම්පන් පිළිගත්තා කියන සතුටට මේ ලෙච්ඡවී රාජකුමාරවරු තරුණ කුමාරවරු වෙද්දී සමාගේ රතේ පදවද්දී රස රතේ හිතෙන් නැත්නම් රෝදෙන් රෝදේ වද්ද වද්ද ගියේ. හිතෙන් හිත ගැටමින් මේ බොහොම සතුටින් ගියේ. ඉතින් මේක දැක්කම පිරිස ඒ දැකලා මේ මේ තැනැත්තේ මේ තරම් සතුටකින් ඒ කියන්නේ භාගතුන් වහන්සේ නමක්ට දම්පැන් ආරාධනා කිරීම එයත්වන්ට මොනතරම් ප්‍රණීතතාවයක් මොනතරම් සතුටක් ජනිත කරවන්න සමර්ථද ජනනය කරන්න සමර්ථද කියලා අපට හිතා ගන්න බැහැ ඒකත් එක්ක තමයි ඉතින් මෙහෙම ආරාධනා කරා දෙහෙට දවස බාරගත්තා කියලා කිව්ද අසුරක් ගහලා ඒ ලෙච්ඡවි ප්‍රජාන ලෙච්ඡවි ප්‍රධාන රජුරෝ දැන දුන්න අපි ඒක ස්ත්‍රියාවක් ඒක නගර සෝබණියත් කරදුනානේ කියලා සාකච්ඡා කරා ඒත් තමාගේ ආත්මයම සල්ලි වලට දෙනවා නම් මේ දාහනේ අපි මිලයකට ගමු කියලා ආරාධනා කරා ඒ යම්බපාලිය ඔබගේ දානේ ඔය දාන වාරේ අපට දෙන්න අපි සල්ලි දෙන්නම් කිව්වා. කහවණු 1000 10000ක් ලක්ෂයක් කෝටියක් දෙන්නම් කිව්වා. රාජකුමාරවරුනි මේ රටම දුන්නත් මම මගේ දාන වාරය දෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒවත් එක්ක ඒ භාගතුන් වහන්සේ වචන නැත්තම් ප්‍රතිඋත්තර දෙනවා එහෙම නැත්තම් ඉවසනවා. ඒ වගේම මහා සංඝරත්නය සමග පින්නපාතේ වඩින්න කැමති නම් ලෝකාගුරු භාගතුන් වහන්සේ ගන්ධකුටියේ දොර චුට්ටක් ඇරිලා තියෙනවා. දොර භාගයට ඇරිලා නම් භික්ෂුන් වහන්සේ දන්නා නැත්නම් අහන්නේ නැහැ ස්වාමීන් අපිත් එක්ක පින්නපාතේ වඩිනවද? එහෙම නැත්නම් මේ භාගතුන් වහන්සේ වඩිනවද කියලා එහෙම පණිවිඩත් එක්ක ගනුදෙනු කරනවා බොහොම අඩුයි. ඉතින් මහා සංඝරත්නය පින්නපාතයට එක්හසන භික්ෂු සමාගම භාගතුන් වහන්සේ ගඳකිලියේ දොර මදක් ඇරිලා නම් දන්නා භාගතුන් වහන්සේ මහා සංඝරත්නයන් සමග පින්නපාතේ වඩින්න කැමතියි කියලා. දොර වහලා නම් දන්නා භාගතුන් වහන්සේ හුදකලාව පින්නපාතේ වඩින්න කැමතියි කියලා. ඉතින් අහන්නේ වඩිනවා. මෙන්න මේ වගේ සමහර තැන්වල සුලෝකාග්‍රව භාගතුන් වහන්සේගේ පිළිවෙත ඒ ඉන්න පිරිස නැත්තම් දැන් හිතන්න කෙනෙක් එනවා. ඒ භාගතුන් වහන්සේ ළඟට එන එක ස්වාගතයි මනාමයි කොච්චර වටිනවද එන එක. එතකොට එයා එතන ඉන්නවා. ඉඳලා නැවත දරුණුනා ස්වාමීන් බහුකිච්ඡා බහුකරණී අපට ගොඩක් වැඩ තියෙනවා. බොහෝ කෘත්‍ය තියෙනවා අපට යන්න අවසරයි කියලා. ඉතින් ඒ වෙලාවේ භාගතුන් ආශ්‍රය හොඳයි යන්න කියන්නේ දැන් අපි නම් අපි ළඟට ආපු කෙනෙක්ට අපි කියනවානේ හොඳයි මාත් එහෙනම් ගිහින් එන්න. පරිස්සමට ගිහිල්ලා එන්න කියලා කියනවානේ. නමුත් ලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ දේශනා තුළ එහෙම එකක් නැහැ. භාගතුන් වහන්සේ ළඟ කෙනෙක් ඉන්නවා නම් එයාට සගමොක් සැප විවර වෙනවානේ. එයා බොහෝ කාලයක් ඉන්නවා නම් ඒ බොහෝ කාලයක් ඉන්න එකේ තථාගත දර්ශනය කල්ප අසංකේ අප්‍රමේය ගණනකින් සම්මුඛ වෙන්නේ නැති නිසා බොහොම වටිනවා. ඒ නිසා භාගතුන් වහන්සේ එයාට ඉන්න කියන්නේ නැහැ. ඉතින් ඒ කර්තෘත්වය ඔය ඒ තැනැත්තටම ලබලා දෙනවා. බමුණ කල් දකින්න. නැත්තම් බමුණ නැත්නම් රාජකුමාරවරුනි ඔබම කාලය මැනගන්න. ඒ කියන්නේ එන්න තීරණය කරෙත් ඒ ඇත්තෝ එතන භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න තීරණය කරෙත් ඒ ඇත්තෝ යන්න තීරණය කරන්නේ ඒ ඇත්තෝ. එතකොට අපි ඒකට උත්තර කියන්නේ නැහැ. ඔබම එන්න තීරණය කරා, ඔබම ඉන්න තීරණය කරා, ඔබම යන්න තීරණය කරන්න. ඒකට භාග්‍යතුන් වහන්සේලා කලවම් වෙන්නේ නැහැ. ඒ නිසා බමුණ කල් දකින්න ඔබේ කාලය මැනගන්න ඔබගේ ජීවිතය කියලා මේ විදිහටයි උත්තර දෙන්නේ. ඉතින් මේවත් එක්ක ඒ තුලෝකාග්‍රව භාගතුන් වහන්සේගේ පූර්ණ අදහස වචන වලින් අපි නම් හැමදේම අහගන්නවනේ දැන් මේ වෙලාවට මොනවද වළඳන්න කැමති මේ වෙලාවට කොහොමද කොහොමද කියලා එහෙම අහගන්න පුළුවන්කමක් නැත. ඉතින් ඒක අදහස් තේරුම් ගන්න ඕන. ආනන්ද ස්වාමීන් වහන්සේත් නව වාරයක් රාත්‍රියේ පුරාමට එළි වෙනකන් පහන් අට අරගෙන නව වාරයක් ගණකිලියේ ප්‍රදක්ෂිනා කරනවා නැත්නම් හවුමට ඇවිදිනවා. දැන් දැන් තථාගතයන්න් වහන්සේ කතා කරාවේ මං පස්සාකනං විපස්සායක වෙච්ච මට දෙවතාවක් භාගතුන් වහන්සේ කතා කරන්න හොඳ නැහැ කියලා. ඉතින් අදහස් තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මේ මේ සිද්ධියම සක්දේව රජුරන්ගේ ආවුස පිරිහිලා තුන් කෝටි 7 ලක්ෂයක් මේ තවතිසාවස දෙවියන්ට ආවුස තියෙනවා. ඉතින් සක්දේව රජුරන්ගේ ආවුස පිරිහුණා. ඒ සක්දේව රජුරන්ගේ ආවුස පිරිහුණාට පස්සේ දැන් එන්න බෑ. සමහර තැන්වල ඇවිල්ලා තථාගතයන්න් වහන්සේ දකින්න බැරුවේ දේව දුහිතෘ තැනක් තිරණත ආපු කෙනෙක්ට මේ දැනුම් දෙනවා මහා යක්ෂ රාජය අපිත් භාග්‍යතුන් වහන්සේ දකින්න ආව වන්දනමාන කරන්න කිව්ව බවක් කියන්නේ කියලා එහෙම ගියපු තැන තියෙනවා. ඉතින් තමාගේ හිතේ තේ පංචසකට දැනුම් දුන්නා ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේගේ අදහස අපි දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ සම්මුඛ වෙන්න අවශ්‍යයි අපට අවස්ථාවක් අරන් දෙන්න කියලා. ඉතින් කුළුපග කෙනෙක්ට අවස්ථාවක් ගන්න පුළුවන්කමකුත් තිබ්බා. නමුත් හැමෝටම හැම විටම එහෙම සම්මුඛ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදහස් තේරුම් ගන්නත් බෑ. ඒ තවත් බුදු කෙනෙක්ම තමයි ඒව තේරුම් ගන්න දන්නේ. ඉතින් මේ ටික දේශනා කරපු තුලෝකාගුරු භාගතුන් වහන්සේ තමන්ගේ කුටියට වැඩියා. එතනින් පස්සේ පිරිස කල්පනා කරා සංඝ පිරිස කල්පනා කරා තුලෝකාගුරු භාගතුන් වහන්සේ මාස්තුකාවකයක් දුන්නා. කෙටි උදෙසීමක් සිදු කරා. මහණෙනි ධර්මයේ දැනගන්න, අධර්මයේ දැනගන්න, ධර්මයේ සාධර්මයේ දැනගන්න, ඒ අධර්මයත් එක්ක ගැලපෙන්න එපා, ධර්මයත් එක්ක ගැලපිලා ජීවිතේ ගෙනියන්න. මෙන්න මේ වගේ අදහසක් තමයි යම් පරිදි ධර්මයේද ඒ පරිදි ඒ ධර්මයේහි පිළිපදින්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුන්නේ. මේ සුභාසික වචනයක්, මේ ශ්‍රේෂ්ඨ වචනයක්. මේ ශ්‍රේෂ්ඨ වචනේ හැබෑම අර්ථය ඒ ಉದ್ದೇಶ වශයෙන් මාතෘකා වශයෙන් කියපු මේ භාෂිතයාගේ පූර්ණ විස්තරයක් අපි දැනගන්න අවශ්‍යයි කාගෙන්ද අපි දැනගන්නේ කියලා ඇහුවා විමසුවා ඊට පස්සේ පිරිසට මතක් වුණා සුලෝකාග්‍ර භාගතුන් වහන්සේ වර්ණනා කරන්න දිච්ච ඒ වගේම ධර්ම භාණ්ඩාගාරයේ උසුලන අප්‍රමාදී බුද්ධ උපස්ථායකෙක් බවට පත් වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙමු ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භාෂිතයාගේ අර්ථය දැනගනිමු. දීර සූර ඒ වගේම අර්ථ වගුරුවන් අර්ථයේ නේතෘත්වය ධර්මයේ ස්වාමිත්වයේ දරන්නේ තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ හැම භාෂිතයකම අර්ථ දන්නවා. දැන් ඔයත් ඔයත්ගේ භාෂාවල අර්ථ දන්නේ අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිබාන. සූපිලිස්මයාලාභීත්වය කියන්නේ මෙන්න මේකටයි. ඒ කියන්නේ භාෂිතේ යම් වචනයක් කියවනම් ඇයි බුද්ධ කියන්නේ. ඉතින් මේවා සාරිපුත්ත මහ රහතන් වහන්සේලා පරිසම්බිදා මඟ පාළියේ හොඳට තෝරලා තියෙනවා. මේ බුද්ධෝ නැත්නම් මේ බුද්ධ කියන වචනයෙන් මාතරා කතන්නා නම් අම්මා තිබ්බ නමක් නෙවෙයිනේ මේ බුද්ධ කියන්නේ. පිතරා කතන්නා නම් තාත්තා තිබ්බ නාමයකුත් නෙවෙයි මේ බුද්ධ කියන්නේ. අම්මා තාත්තා ඉරිසිවුර තිබ්බනම් තියෙනවා. සිද්ධාර්ථව කියලා නැත්නම් අන්තබද මගුලක් තිබ්බනේ. ඒ මංගල්‍යයේදී බමුණන්ට පෑන් නොමුසු ක්‍රියාහාර අනුභවයක් සිද්ධ කරවලා ප්‍රධාන පෙළේ බමුණු 16ක් ගෙන්නලා ඒ අයගෙන් ඇහුවා අට දෙනෙක් නැවත අට දෙනෙක් ගෙන්නලා. ඉතින් එතන කොණ්ඩඤ්ඤ බමුණක් හිටියා. ඒ කොණ්ඩඤ්ඤ බමුණට වයස අවුරුදු 16යි. ඉතින් හැමෝම ඇඟිලි දෙකක් කෙසෙව්වා. නමුත් මේ කොණ්ඩඤ්ඤ බමුණ විතරක් එක ඇඟිල්ලක් කෙසෙව්වා. ඊට පස්සේ මෙව්සවා මොකද්ද මේ හේතුව? මෙයා ඉතින් මේ බමුණු අනිත් පිරිස දැනුම් දුන්නේ මෙයා ගිහි ජීවිතයේ හිතුවොත් ශක්තිත රජ වෙනවා බුදු වුණොත් මේ පැවිදි වුණොත් ලෞතර බුද්ධ රාජ්‍යය තාස්සාත් කරගන්නවා. නමුත් මේ කොණ්ණඤ්ඤ බ්‍රාහ්මණතුමා විතරක් <clears throat> එක ඇඟිල්ලක් කුසවලා දැනුම් දුන්නා. මෙයාගේ ගති දෙකක් නෑ එකයි තියෙන්නේ. මෙයා අනිවාර්යෙන් ගිහි ජීවිතය අත්හරිනවා. මෙයා රහත් වෙන අවුරුදු 16ක ත්‍රිවේද පරප්‍රාප්ත මහා ශ්‍රේෂ්ඨෙක් කියන්නේ එතකොට ඒ කොණ්ණඤ්ඤ බ්‍රාහ්මණතුමාගේ දැනුම නුවණ යාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කරලා බලන්න මොන තරම් දැනුමක් තිබ්බ කෙනෙක්ද අර මහා සාර කුලවල බ්‍රාහ්මණෝ තමන්ගේ පුතාගේ මේ සුද්ධෝදන මහරජුරවන්ට නම් තිබෙන දැන් මේ වගේ අගේ නෑ ඔයත්. පැතු දන්නේ නෑ මේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ කියන්නේ පළවෙනි ශ්‍රාවකයා රතිඥාඥයා අතර අග්‍රස්ථානයේ මේ භාගතුන් වහන්සේ පළවෙනි සව්වා බුද්ධ ශාසනයට මොනවද කළේ? නැත්තම් මේ මොනතරම් ගැළපීමක් සිදු වුණාද කියලා මේ අගය ඔයත්ෝ අද පවත්න්නේ නැහැ. එක වයසක ස්වාමීන් වහන්සේ නමක්ගේ රූපයක් තමයි මවාගන්නේ. ඇත්ත වයසයි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දැන් මේ චූටි බබෙක් ඉපදිලා කන්නමුසු ආහාරයෙන් සන්තරපණය කළේ බබාට නමක් තියන්න මොකද්ද කියලා අහද්දී එතන ඒ මහා විශේෂ බමුණු කණ්ඩායමේ ලාබාලම අවුරුදු 16ක බමුණා <clears throat> බුදුරජාණන් වහන්සේට වඩා නැත්නම් මේ සිද්ධාර්ථයන්ට වඩා වර්ෂ අවුරුදු 16යි වැඩිම. ඒ තැනත් එක ඇඟිල්ලක් කොසවලා කියලා මෙහා බුදු වෙනවා කියලා. අනිත් හැමෝම ඇඟිලි දෙක දෙක එසෙපේ. ඒකට හේතුව මේ සක්විති රජ කෙනෙක්ගේ ඌන රෝම ධාතුව සුදු පැහැයෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා හේතු ටිකක් කිව්වා. ඉතින් එහෙම කියලා එතනින් පස්සේ තමයි මේ බුදු කෙන වෙන මේ බුදු වෙන මහා ශ්‍රේෂ්ඨය වෙනුවෙන් උත්තමය වෙනුවෙන් එහත්ෝ පස්තනෙක් එක්ක කවසලා තපස් රැක්කේ. තවුසෝ. දැන් මේ සිද්ධාර්ථ බුදු වේවා සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණය කෙරේවා ඒ කතව සම්පාදනය කරේවා එතකන් අපි එයා වෙනුවෙන් මේ කිරිබොන තමම්ම නම තිබ්බ සිදුවීමක් අර්ථ වශයෙන් සිදු කරන සිද්ධාර්ථෝ කියලා නම තිබ්බ එයා වෙනුවෙන් මේ පිරිස මහණුන් මහාන වෙලා වාසය කරන්න දුන පිංගතුනි. ඉතින් මේකත් එක්ක අම්මා තාත්තා තිබ්බ නාමය තමයි සිද්ධාර්ථ. නමුත් බුද්ධ කියන නාමය අම්මා තිබ්බ නමක් නෙවෙයි. නෙවෙයි කාක්ක තිබ්බ නමක් නෙවෙයි තමන් වහන්සේ ස්වයම්බුත් ඥාණයෙන් ਸਰව ධර්මයන් ප්‍රතිලාභ කරගන්න දෙච්ච ਸਰවඥතාඥාන ප්‍රතිලාභයත් එක්ක හඳුන්වන ප්‍රඥාප්ති නාමයක්. එතකොට ඒ නාමයක අර්ථ මේ භාෂාවක අරුත් සුලෝකාග්‍ර භාගතුනාංශය දන්නවා. ඒ අරුත් ඔයත් සමහර වෙලාවට දන්නේ නැහැ. ඒ pāli භාෂාවේ ඒ අර්ථ තියෙනවා. රූපය කියලා ඔයත් කීවාට ඒ රූපය කියන කාර්ත රූපපතිති බික්කවේ රූපෝ රූපණය වෙන නිසා උගෙන් පහර කරන නිසා වැස්සෙන් පහර කරන නිසා සීතලෙන් පහර කරන නිසා උණුසුමෙන් පහර කරන නිසා වැස්ස බඳුරන්ගෙන් පහර කරන නිසා අවැස්ස සුලෙන්ගෙන් පහර කරන නිසා මේ පහර කැමරට ලක් කළා රූපණය වෙන නිසා මේකට රූපය කියනවා ඒ වගේම කාය කියන්නේ කුණු කුණප කොටස 32ක් වෙනවා කුච්චි ආය නැත්නම් jugutchaya මේ නරක ජාතිවල එක්හාස නිසා කාය කියලා හඳුන්වනවා. දේහය දේහය කියන්නේ දැවෙනවා. ඒ දැවෙන්නේ රාග ගින්නෙන් දැවෙන නිසා, ද්වේෂ ගින්නෙන් දැවෙන නිසා, මෝහයෙන් දැවෙන නිසා මේ නිතරම කෙලෙස් වලින් දෙවිදවි වාසය කරන නිසා මේ ඇඟ දේහය කියලා හඳුන්වනවා. ඒ වගේම භික්ෂුව භික්ෂාවට යෝග්‍ය වෙච්ච නිසා බින්න පද ධාරීති භික්ඛු ආදී වශයෙන් මේ සීලය සීලනය කරන පාතිමෝක්ඛය අතිපමොක්ඛම් පාතිමොක්ඛම් නැත්නම් පහළට වැටෙන නොදී නිරේට වැටෙන නොදී අපායට වැටෙන නොදී තමන් මෝක්ෂයට පමුණුන නිසා ඉතින් මේවා අද ඔයත් ගිරව් වගේ කිව්වට අර්ථ දන්නේ සීලනය කරනවා වහලා දානවා අපාය දොරටු වහලා දානවා ඒ නිසා ඒකට සීලය කියනවා ඉතින් මේ මේ වගේ මේ හේතු දන්නේ නැති නිසා ප්‍රත්‍ය දන්නේ නැති නිසා ඔයත් අද ගිරව් වගේ මේ වචන පාළියේ තියෙන මේ වචන කියවන ගියාට ඒවට කිමි දෙන්නේ එහෙම නැත්නම් අද ඔයත් දන්නවා මේ 제තවනේ නමුත් මේ 제තවනේ කියන එක 제ත කියන කුමරුගේ වනාන්තරය නැත්නම් උයන කොහොමද ගත්තේ මේ ටික ඒ වගේ අර සතහනක් තියෙනවා ඒවා සතහන් තිබ්බත් නැතත් ලෝකාග්‍රෝ භාගතනන්සේ දන්නවා තථාගතයන් වහන්සේ ඉසිගිලි සූත්‍රය දේශනා කරද්දී දැනුම් දෙන මහණෙනි මේ ඉසිගිලි පර්වතයට ඇයි ඉසිගිලි ඉසිගිලි කියන්නේ? ඉසිගිලි කියන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ පර්වතේ වාසය කරා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා මේ පර්වත ගුහාවක වාසය කරද්දී මිනිස්සු බලාගෙන හිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා ඇතුළට ඒ පර්වතේ ළඟට ගියාට පස්සේ පෙනෙන්නේ නැතු යනවා. ඒ පර්වතය ඇතුළට ගියාට පස්සේ පේන්නේ නැහැ. ඒ ගුහාව ඇතුළට ගියාට පස්සේ පිවිසෙනවා පේනවා. පවිත්‍රෝ දිස්සන්ති නැත්තම් මේ මේ පිවිසෙනවා පේනවා ඇතුළට යනවා පේන්නේ නැහැ. පවිසන්තෝ. ඉතින් ඒකත් එක්ක මේ ඉරිසි පසේ බුදුරුන්ට ඉරිසි කියනවා. ඉරිසින් වහන්සේලා ගිලින ආර පර්වතේ. ඒක නිසා ඉරිසි ගිලි ඉරිසි ගිලි ඉසිගිලි තේව නාමං හෝසි. එතකොට මේ පර්වතේට ඉසිගිලි කියන්නේ ඇයි? දැන් ඔයත් දන්නවා සමහර වෙලාවට නිත්‍ය ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අතීතයේ පිරිස් මේ එක එක ප්‍රදේශ පූජා කරා. ඒ ප්‍රදේශත් එක්ක වැලමිටියාව නැත්තම් බඩගමුව ඉතින් මේවා ඒ නාමයන් හැදලා තියෙන්නේ මේ තුලෝකාගුරු භාගතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ අරමුණු කරගෙන නැත්නම් යාමපසක අරමුණු කරගෙන රජවරු එක එක කොටස පූජා කරපු තැනුත් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අද අපි දන්නේ මේ තඹපන්නේ දේශය නැත්තම් තඹවන් වැලි තිබ්බ. ඉතින් මේක මේ රත්නපුරයක් නැත්තම් මේ මණික් වලින් ආසර වෙච්ච මණික් වලින් පිරී ගිය තරංගදීන් විභූෂණය වෙච්ච මේ මේ දිවයිනෙට වස්තු සම්පත් ගන්න ආවයි කියන ඒ වස්තු අදටත් තියෙනවා. ඉතින් කොහේ ආරුවත් මොනවා හරි ඔයත්ොන්ට භූගත වස්තු සම්මුඛ වෙනවා. ඉතින් ඒවත් එක්ක ඒ නාමයන් හැදිච්ච අර්ථයන්හි නේතෘත්වය දරන්නේ සුලෝකාගුරු භාගතුන් වහන්සේ. එතකොට මේ බණ අහන පින්වතුනුත් මෙහි කරලා බලන්න අපි ගිරව් වගේ ඔහේ පොල් ගහට පොල් ගහ කියන යනවා පන්සලට පන්සල කියනවා හාමුදුරුවන්ට හාමුදුරුවෝ කියනවා. ඉතින් මේ වගේ අර්ථ <coughs> මේ වගේ අර්ථ කොහොමද නිර්මාණය වෙන්නේ? ඒ බුද්ධ වචනේ ඉතින් මේ සිංහල අර්ථ නම් හොයන්න යන්න එපා. ඒ pāli භාෂාව තුළ ශ්ලෝකාග්‍රු භාගතුන් වහන්සේගේ දේශුම් තුළ ඒ අර්ථයන්ට චුට්ටක් කිමිදෙන්න බලන්න. සමහර ඒවා ඔයත්ෝ වැරදි උච්චාරණය කරනවත් වැරදි, සජායනා කරනවත් වැරදි. ඒ ගිරව් වගේ හුරු වෙච්ච නිසා. ඉතින් මේ සතර කමඨහන කෙටියෙන් වන්දනමාන කරද්දී වන්දන ගාථාවලට කියනවා නමාමි බුද්ධං ගුණ සාගරන්තං එතෙන් බුදු ගුණ හරින් ඈ ඊට පස්සේ සත්තා නැත්නම් මේ සතුන්ට මෛත්‍රිය වදමින් සුඛී අවේරා හොන්තු ආදී වශයෙන් කියන එතකොට මේ මෛත්‍රී භාවනාව හරි ඒ වගේම කායෝජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ඉතින් සමහර ඇත්තෝ මේක දන්නේ නැතුව කියනවා කාය දුගුච්ඡාසගතයි සකලෝ දුගන්ධෝ කියන එක කායෝ දුගුච්ඡෝ සකලෝ සුගන්ධෝ සුවඳයි. ඉතින් ඒවත් වැරදියට මේ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා හොන්තු සුඛී අවේරා කායෝජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච සියලු සත්ව මරණය කරා ගමන් කරනවා ඉතින් මේ මේවත් එක්ක ඉතින් මුලින් නමාමි බුද්ධං ගුණ සාගරන්තං බුදු ගුණ හරේ ඒ වගේම දෙවෙනි පාඨයේ මෛත්‍රී භාවනාව හරේ තුන්වෙනි පාඨයෙන් පිළිකුල් භාවනාව හරේ හතරවෙනි පාඨයේ මරණානුස්සතිය හරේ ඉතින් බුද්ධ ශාසනයේ තියෙනවානේ බුද්ධානුස්සති මෙත්තාච අසුභ මරණස්සති ඉතිමා චතුරාර්යක්කා බුදු ගුණයේද මෛත්‍රියේද පිළිකුලද මරණයද මේ චතුර ආරක්ෂාවයි කියලා මේ මිනිස් ජීවිතයක යෝගාවචරයේ ආරක්ෂා හතරක් තියෙනවා. හතර තමයි මේක. ඉතින් මේවත් එක්ක ඒ pāli භාෂාව තුළ එක්හස් වෙන මේ වගේ අර්ථ ඔයත්ෝ හිමීට කියව ගන්න ඕන. එහෙම කියවගත්තේ නැත්නම් මේ පුප්පම් වෙලා යාති යතය ධම්මේ කායවත තයාති විනාශ භාවං. ඉතින් ඔහොම කිව්වට ඒක හරියන්නේ නැහනේ. ඒක ප්‍රනීත විදියට පුප්පම් මල් මිලා යාති මැලවෙති යතා යතා ධම්මේ ඉදම්මේ නැත්නම් යතා ධර්මතාවයන් කායෝ තථා යාති කය වනාහි විනාශභාවං එසේම විනාශත් වෙන විදර්ශනාව නමුත් ඔයත් අර වේගයෙන් කියලා පුරුද්දට ඒවා ඒ විදිහට සජ්ජානා කරාට ඒ වගේ අර්ථ විනිවිද දකින්නේ එහෙම දකින්නේ නැති නිසා කවුද තෝරලා දෙන වැරදි අර්ථ ග්‍රහණයට නතු කරගන්න පුළුවන්. එතකොට මේ ධර්මයේ බුද්ධ වචනේ තියෙනවා. තිබ්බට තේරවද්දී ඒ තෝරලා දෙන්නේ එක වැරදි විදිහට. අධර්මයෙන් තමයි තෝරලා දෙන්නේ. ඒ අධර්මයෙන් එහෙම තෝරන්න පුළුවන්. දැන් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ බුද්ධ වචනේ අපිට ගල්පලා බලන්න පුළුවන්. <clears throat> භාවිතා බහුලී කතා අපායාති නිර්යන් සංවත්තති නැත්තම් මේ බොහෝ කොට පව් එක්කාස කරොත් කියලා. ඉතින් එහෙම ඔයත්ම තෝරන්න පුළුවන්. බුද්ධ වචනේ මෙහෙම තැනක තිබ්බා කියලා නැත්නම් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සුරාමේරේ භාවිතා බහුලී කත අපාය යති නිරාසංවත්තති මනුස්සානං උප්පන්නානං උම්මත්තකෝ හොති. සුරාව භාවිතේ ස්වභාවිත කිරීම නිසා <clears throat> නිරේත යනවා අපායට යනවා අපායේ ගොඩක් දුක් විඳිනවා මනුස්සාත්ම භාවයකට ආවොත් එහෙම නුවණ මදි උම්මත්තකයි ඒක ඔයත් කියන්නේ අර සම්පූර්ණ නුවණ වැඩුන්නේ නැහැ කියලා ඒ තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒකට බෙහෙත් කරාට හරියන්නේ නැහැ. අතීත සංසාරික ජීවිතේ මත් වෙන්න නුවණ නැතුව වාසය කරන්න පුරුදු කරලා ඒ පුරුදු ලක්ෂණත් එක්ක ගැළපීලා තියෙනවා. පින්තුනේ මෙන්න මේ වගේ ඊළඟට කෙනෙක් ගැළපුවොත් එහෙම මේ පව් බොහෝ කොට නිතර පව් කරොත් තමයි අපායට යන්නේ. ඒ නිතර පව් කරන්නේ නැහැ අපි කියලා හිතුවොත් එහෙම එතන යාට ඒවා ගලපලා දෙන්න පුළුවන්. දැන් හිතන්න බොරු බොහෝ කොට බොරු කියන කෙනා අපායට යනවා නම් බොහෝ කොට හොරකම් කරන කෙනා අපායට යනවා නම් බොහෝ කොට පව් කරන කෙනා අපායට යනවා නම් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ අපි පැය 24 නැත්තම් දිනකදී බොරු කියන ප්‍රමාණය ගණන් හැදුවොත් විනාඩි දෙක තුනක් වෙන්න පුළුවන් පැයතොර එළිය වෙනකම් බුදිනවා නම් ඒ කාලය තුල බුරු කියන්නේ දවල් කාලෙත් හැමතිස්සෙම බොරු කියන්නේ. ඉතින් බොරු කියන කාලය ගණන් හැදුවොත් විනාඩි 5ක් විතර වගේ තමයි වෙන්නේ. හොරකම් කරන කාලේ මුළු දවසේම හොරකම් කර කර ඉන්නේ. හොරකම් කරන කාලේ ගණන් හැදුවොත් විනාඩි 10ක් විතර වගේ තමයි වෙන්නේ. කාමයේ වර්ධවාහ කරන කාල පරිච්ඡේදයේ ගණන් හැදුවොත් පැය 24ම කාමයේ වර්ධ හැසිරෙන්නේ පොඩි කාල පරිච්ඡේදයක් තියෙනවා. එතකොට ඔයත්ොන්ට බණක් ඇහෙන්න පුළුවන් අපි සතුටින් ජීවත් වෙමු. අපි වැරදි හැමතිස්සෙම කරන්නේ අපි සත්‍යයේ පීතල ඉන්නවා පැය 24මාරක්, පැය 23මාරක් අපි සත්‍යේ නම් පැය භාගයක් බොරු කියනවා වෙන පුළුවන්. අපි අපි මේ හොරකම් කරන්නේ පැය 23මාරක්, අපි පැය භාගයක් හොරකම් කරනවා. ඉතින් අර පැය 23මාර හොරකම් නොකිරීම ආනිසංස නැතුව අර හොරකම් කිරීමේ පැය භාගය ආනිසංස විඳිනවා නම් මොකටේ ජීවිතය කියලා. ඉතින් ඒක තර්කයට ගැලපෙන්න පුළුවන්. හිතෙන්නත් පුළුවන්. නම් නමුත් පින්වතුනේ සුලෝකාග්‍රු භාගතුන් වහන්සේ එහෙම දේශනා කළා නෑනේ. එහෙම දේශනා කරන සාස්ත්‍රුන් වහන්සේ අසාර්ථකයි. භාගතුන් වහන්සේ එහෙමම දේශනා කරලා තියෙනවා. තථාගතයන් බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ බහුල වශයෙන් කරන කෙනා නිරේත යන අපායට යනවා කියලා කියන්නේ නේ. එහෙම කිව්වොත් ඒ නිගණ්ඨකේ ක්‍රමයක්. ඒ නිගණ්ඨකේ ඒ ක්‍රමයට ගණන් හදුවොත් එකුදු මිනිස්සෙක් නිරේකට අපායකට යන්නේ නැහැ. ඒ වගේම හොරක් ඒ ඒ සාත්‍රුන් වහන්සේ ගරහන්න ඕන. ඒ සාත්‍රුන් වහන්සේ දැනුම් අහන්න ඕන සාත්‍රුන් වහන්සේ නමක් කියනවා. ඒ වගේම නැවත ලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රාණඝාතය කරපු කෙනා පායට යනවා එකක් හෝ එහෙම නැත්නම් හොරකම් කරපු කෙනා පායට යනවා අරක්කු බොන කෙනා පායට යනවා කාමයේ වරදව හැසිරෙන කෙනා අපායට යනවා කියලා කිව්වොත් එහෙම ඒ සාතුරුන් වහන්සේත් ගන්නවා එයි ඒ එතකොට මේ සාතුරුන් වහන්සේ සම්මුඛ වෙන්නේ ඉස්සර වෙලා ඒ තනත්ත සමහර වෙලාවට බොරුවක් කියලා ඇති සමහර වෙලාවට කාමයේ වරදව හැසිරලා ඇති ඔයත්තුගේ ජීවිතේ එතකොට ඒ ධර්මයේ තේරිච්ච දවසටනේ ඒ කෙනා ඒව අත්හරින්නේ. නොතේරුණු කාලේ වයස ඇති අවුරුදු 60ක් අවුරුදු 70ක් වෙලා ඇති අවුරුදු 40ක් 50ක් වෙලා ඇති නමුත් දන්නේ ඒ කාලේ ඒ කාලේ හිතුවේ ඉන්නකන් සුවසේ වාසය කරන්න ඕන ඉන්නකන් සැපසේ වාසය කරන්න ඕන මේ ශරීරයේ පොළොවට පස්සලා යන්න ඉස්සර වෙලා කවුරු කවුරු හරි පරිහරණය කෙරේවා අපිත් සුවසේ වාසය කරන්න ඕනේ ඉතින් මේ තියෙන තැනකින් ටිකක් ගත්තට පවු නැහැ. ඉතින් ඒක හොරකමක් නෙවෙයි. මේ මිනිස්සු මේ බලහත්කාරයෙන් අධික ලාභ උපදවලා තමයි ගිවාදරව හදවගෙන ඉන්නේ. ඒ කසිප්පු විකුණලා ගත්ත ඉඩකඩම් ඔය තියෙන්නේ. එහෙම නැත්නම් හොරකම් කරලා ගත්ත. ඉතින් අපිත් ඒ වගේ ටිකක් ගත්තා මොකෝ කියලා. ඔයත් හොරකම් කරලා ඇති. ඒ වගේම බොරු කියලා ඇති. හැබැයි ධර්මය අහගෙන අහගෙන යද්දී ඔයත් උන තේරුණ හොරකම හොඳ නැහැ. බොරුව හොඳ නැහැ. මද්ද්‍රව්‍ය භාවිතය හොඳ නැහැ. කාමයේ වරදවා හැසිරීම හොඳ නැහැ. ඉතින් මේ ගැළපීමත් එක්ක මේ පින්වන්ත පිරිස හිතෝතේ හොරකම් කරපු ඇත්තෝ අපායට යනවා. බොරු කීපු ඇත්තෝ නිරයට යනවා. කාමයේ වරදවා හැසිරෙච්ච ඇත්තෝ නිරයට යනවා කියලා හිතෝතින් එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගරහන්න ඕන මොකද එයාට ඒ ආගම ඇදහෙව්වට වැඩන්නේ එයාට පිහිටක් පිළිසරණක් රැකවරණයක් ආරක්ෂාවක් ඒ ධර්මයක යෙදීම තුළ පවතින්නේ නැහැ කියලා දැනුනොත් එහෙම දෙයක් මෙච්චර අසර නෙමෙයිද? ඉතින් සමහර ඇත්තෝ ඉන්නවා ඒක දන්නවා. හොරකම් කරොත් පව් කියලා. බොරු කිව්වොත් ඒක අකුසලයක් කියලා. කාමයේ වර්ධනය කරන අකුසලයක් කියලා. හැබැයි එයාට තමගේ ආත්ම දමනය නැහැ. ඒ වැරද්දක් කියලා දැනගෙන ඒ වැරද්දෙන් හිත මුදව ගන්න බෑ. ඒ තරම් ඒකට ගේද භාවයේ ගිජු වෙලා ඒ ඒකේ තියෙන හිත ආත්ම දමනය නැතිකම නිසා යා යලි යලි වැරදි වල ගැලපෙනවා. නොදන්නකමටත් වැරදි කරනවා දැනගෙනත් අර හිත ඒකෙන් ගලව ගන්න බැරිකමත් එක්ක ඒ වැරදි වල යෙදෙනවා. ඉතින් එහෙව් එහෙම හොරකම් කරපු කෙනා නිරේට යනවා කියන ඒ සාත්‍රුන් වහන්සේත් ගරහන්න ඕන. මොකද ඒ ශ්‍රාවකයාට සැනසීමක් නැහැ ඒ ධර්මයේ ආශ්‍රය නිශ්‍රය කිරීම තුල. තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ දේශනා කරන්නේ බාරණි පව් කරන්න එපා ඒ පාපය අධර්මවාදී ක්‍රියාවක්. ඒ පාපය හිත කෙලසනවා. පාපේ චිත්ත ඒකාග්‍රතාවය නැති කරලා හොරකම චිත්ත ඒකාග්‍රතාවය නැති කරලා දානවා. හොරකම චිත්ත සමාධිය නැති කරලා දානවා. හොරකම මේ නිවනට අන්තරායක්. ප්‍රාණඝාතය නිවනට අන්තරායක්. ප්‍රාණඝාතය කරපු කෙනාට හිත හදා ගන්න අමාරුයි. හැබැයි බෑන කියලා නෑ. බරණ අඟුලිමාල මහ රහතන් වහන්සේ නමක් විදිහට මේ ලෝකයට නිර්මාණය වෙන්නේ හිතන්නකෝ මොන පාප කඳක්ද ඇඟිලි මාලයක් එක ඇඟිල්ලක් නෙවෙයි මේ එක ඇඟිල්ලක් මේ විදිහට ඔයත් වට ප්‍රමාණය ගණලා ඒ වට ප්‍රමාණයත් එක්ක ඇඟිලි කර වටේට මාලයක් එල්ලන්න ඇඟිලි 1000ක් එල්ල ගන්න 900 ගාණක් එල්ල ගන්න පොටවල් කීයක් පටල ගන්න ඕනද? එහෙව් අකුසල නැස්ව වහවා දුවන කිලිටි ආත්මභාවයක් අරිහත්යෙන් සුද්ධ වෙලා බොහොම නිවිච්ච කෙනෙක් භාවයට පත්වන තේ ස්වාමීන් වහන්සේට අකුසල වාර එක්කාස් වුණා. පින්ඳ පාතේ වඩිද්දි හැමදාම සිත පලාගෙන ලේ සිවුර පොවගෙන තමයි වඩින්නේ. ඒ හේතුව කවුරුත් ගහලා නෙවෙයි කවුරු හරි අඹ ගහකට ගලක් ගැහුවත් කැරකිලා ගිහලා මේ ස්වාමීන් වහන්සේගේ හිතට වදින්නේ. ගොඩක් අකුසල සිදු කරගත්තනේ. ඉතින් අකුසලයන්ගේ ගතිය, ස්වභාවය, හැඩය නිරේත අරගෙන යන හැඩයක් තියෙන්නේ. අපායට අරගෙන යන හැඩයක් තියෙන්නේ. දුකකට උරුම කරන හැඩයක් තියෙන්නේ. ඒ නිසා සලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ඒව කරන්න එපා කියලා නොයෙකුත් ආකාරය අකුසල සිද්ධ නොකිරීම හොරකම් නොකිරීම බොරු නොකීම කාමයේ වර්ධවා නොහැසිරීම මේ ආදී කටයුතු සම්බන්ධයෙන් ಗುಣ කියමින් ඒවා කරන එකට ගරිහා කරමින් ධර්ම දේශනා කරනවා. ඒ දේශනා ශ්‍රවණය කරද්දී තමයි ශ්‍රාවකෝ හැදෙන්නේ මගේ මේ දෝෂ තියෙනවානේ මගේ මේ අඩුපාඩු තියෙනවානේ මම මේවා සුද්ධ කරගන්න ඕන මම මේවා හදාගන්න ඕන මම මේවා නිදහස් වෙන්න ඕන මගේ හිත චිත්ත ඒකාග්‍රතාවයට නතු කරගන්න ඕන කියලා හැදෙනවා ඉතින් මේ හැදෙන්න නම් සුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ දේශනා කරන්න දුන ධර්මයේ මේකයි අධර්මයේ මේකයි කියලා ගලප ගන්නවා. ධර්මයේ මේකයි අධර්මයේ මේකයි කියලා ගලපගත්තේ නැත්තම් එයා දන්නේ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද. ඉතින් අධර්මයේ මේකයි ධර්මයේ මේකයි කියලා ගලප ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි දැන ගන්න ඕන. අපි ප්‍රගුණ කර ගන්න ඕන. එහෙම ප්‍රගුණ කරගත්තේ නැතිනම් අපිට ධර්මය අධර්මය ගලප ගන්න බෑ පින්තුනි. ඒකට හේතුව සලෝකාගුරු භාගතුන් වහන්සේගේ තියෙන මිච්ඡා ප්‍රඥාව නැත්නම් සම්මා වායාම තියෙනවා මිච්ඡා වායාම. සම්මා කම්මන්ත තියෙනවා මිච්ඡා කම්මන්ත තියෙනවා. එතකොට <clears throat> මොකද්ද මේ සම්මා කම්මන්තය? මොකද්ද මේ මිච්ඡා සං මේ කම්මන්තය? මේ දෙක දන්නේ නැති කෙනාට තුලණයකට එන්නට හැමදාම පින්වතුනේ අපි මේ අනුන්ගේ අත්ල්ලගෙන යන්නද දැන් අපි හැමතිස්සෙම අහනවා දැන් ඔයත් උන්ගේ දුරකථන ළඟ තියෙන නිසා ස්වාමීන් වහන්සේ මෙහෙම වැඩක් කරන්න යනවා මේක සම්මා කම්මන්තයක්ද නැත්නම් අපි මේ ෆාම් ගොවිපලක් කුකුල් ගොවිපලක් දාන්න යනවා මේක හොඳද අපි ඌරු ගොවිපලක් දාන්න යනවා මේක හොඳද අනේ කියන්න කියලා එහෙම අහනවා ධර්ම සාකච්ඡා ආයතනයේදී අපිට මෙහෙම ගැටලුවක් මතුවුණා හැමෝම ඒ රාජ්‍ය ආයතන ඒක ඉතින් ඒ ඉතිරි කොළ ටික ගෙනියනවා මමත් ඒ හාෆ් සීට් කොලයක් එහෙම ගෙනිච්චර කමක් නැද්ද මට පෞද්ගලික පරිහරණයකට ජිප් එකක් දීලා තියෙනවා ඒ ජිප් එකෙන් මම වන්දනා ගමනක් ගියාට කමක් නැද්ද මේ විදිහට අහනවා ඉතින් ඔයත් මතක තියාගන්න ඉතින් ඒ අහන ඒවට උත්තර දෙනවා තමයි නමුත් මේ මනුස්ස ලෝකයේ විතරයි මේක තියෙන්නේ දැන් තිරිසංගත ලෝකයකට ගිහිල්ලා උප්පත්ති ලාභය කරගෙන පිනපව කාගෙන්ද අහගන්නේ නැත්තම් දෙව්ලෝකෙට ගිහිල්ලා මේක නිවැරදිද මේක වැරදිද දැන් මේ මනුස්ස ලෝකයේ තියෙන අපිට මේ පෙර පාසල් ගිහිල්ලා දැනුම හදලා දෙනවා ඊට පස්සේ පාසල් කන්න බොන්න දිදී අම්මලා මේ 11 වසර දක්වා ඔයත් උන්න දැනුම හදලා දෙනවා ජීවිතේ ඊට පස්සේ ස්වයං රැකියාව පුහුණු කරලා වෘත්තියක් පුහුණු කරලා ඔක්කොම මේ මනුස්ස ලෝකයේ තියෙන්නේ මනුස්ස ලෝකයේ මේවා තිබුණාට තින් උතුනේ දෙව්ලොව කවුද උගන්වන්නේ තිරසංගත ලෝකයේ ඒ කිරිබොනකන් ඒ මව භාරයේ තියෙන එතනින් පස්සේ එයා පුරුදු වෙන්න ඕන දඩයන් කරගන්න. එයා පුරුදු වෙන්න ඕන ජීවත් වෙන්න. එයාගේ ආත්මය ඔහුටම බාරයි. දැන් අපි බයිනවා මේ ගුරුවරු අපිට උගන්වගෙන අම්මලා වැඩිහිටියෝ අපිට කියලා දුන්නේ. ඉතින් ඒ අයට දොස් මුරේ තියාගෙන අපිට එහෙම උගන්වනවා නම් අපිට එහෙම කියලා දුන්නා නම් අපි මෙහෙම වෙන්නේ ඇත්ත මේ මනුස්ස ලෝකේ වැට්ටු විඳින මිනිස් ජීවිතයත් එක්ක ඒවා ගණන් හැදුනාට තව 31 තලයක් තියෙනවා. ඒ 31 තලයේ කවුද ව කියලා දැන්නේ? මේක සම්මා ආජීවය, මේක මිච්ඡා ආජීවය, මේක සම්මා කම්මන්තේ, මේක මිච්ඡා කම්මන්තේ කියලා එහෙම කියලා දෙන්න කෙනෙක් නැහැ. තවන්ට රිසලෙස අර සරුවත් මහ රහතන් වහන්සේ දකිනවා යක්ෂී. යක්ෂෝ දෙන්නේ තමයි අහසේ ගමන් කරන්නේ. ඉතින් හිත කෙස්රව බාලා පොයි කිට්ටුව මේ සරුවත් මහ රහතන් වහන්සේත් මුගලන් මහ රහතන් වහන්සේත් ඉලිමානින්න ගමනේ <clears throat> සරුවත් මහ රහතන් වහන්සේ සක්මන් කරද්දී අර යකා යක්ෂයා අහසේ යන ගමන් කියනවා මේ මට අර ශ්‍රමණයාගේ හිසට පයින් පාරක් ගහන්න එතනවා කියලා. ඉතින් අනෙක් යක්ෂයා කියන එපා එපා ඒ ශ්‍රමණයා මහානුභාව සම්පන්නයි මහා තේජාන්විතයි ඔබ අකුසල් එක්කාසු කරගන්න ඕනේ අපි අපේ යන ගමන යන. ඉතින් එහෙම වැඩ ඔයත් කරන්නේ නැද්ද? ඔයත් පන්සල් යනවා. හැබැයි ගල් කැටට එක්කුත් සාක්ෂි දාන තමයි වෙසක් පොයේ දවසේ පන්සල් යන්නේ. එන ගම අර වෙසක් කූඩු වලට ගලුත් ගහගෙන එන්නේ. මිත්‍යා දෘෂ්ටික පිරිසක් එහෙම ගෙරුවනම් දරන්න පුළුවන්. මේ මිනිස්සු සාතුරුණාසත් එක තරහට වෛරය මේක කරන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයට අපහාසය පිණිස මේක කරන්නේ කියලා හිත හදා ගන්න පුළුවන්. නමුත් ධර්මකාමී පිරිස <clears throat> ධර්මකාමී පිරිසම ඒ විදිහට ඒ මේ වෙසක් කූඩු පත්තු කරලා ඉතින් දැන් නම් ඒවා අඩුයි අර CCTV කැමරා තියෙන නිසා. ගල් ගහලා යනවා. දැන් ඇයි මේ කටින පිංකම් දවල් කාලේ යන්නේ? ඇයි කටින පෙරහැරේ යන ගමන් මේ ඒ මිනිස්සු අවදි වෙලා ඉන්න පුළුවන් එන්න පුළුවන්. ඉතින් අර එහා ගෙදර මල් කොච්චි අනිත් ගෙදරින් කියලා ඒ ගෙදර මල් කොච්චි අනිත් ගෙදරින් කියලා මෙහෙම මොනෝදෝ විකාරයක් කරගෙන යනවා. එතකොට ඒ පින්කම් එක්ක තමන්ගේ ආත්මය ගලපන විදිය මහා පාපයන් එක්කාසු කරගෙන යනවා. ඒ වගේ අර සරුව ස්වාමීන් වහන්සේ ළඟින් මේ අහසින් ගමන් කරන යක්ෂයෝ දෙදෙනාගේ එක යක්ෂයෙක් කල්පනා කරා මේ ශ්‍රමණයාගේ හිතට පාරක් ගන්න ඕන කියලා. දැන් කටින පින්කමේ යද්දී හිතනවා මේ මට උච්චේ මාරු කරන්න ඕන. වෙසක් පින්කමට පන්සල් අධි හිතනවා මේ වෙසක් කුඩුවට ගලක් ගහන්න ඕනේ. ඒ වෙසක් කුඩුව හොරකම් කරන්න මේවා මේ අතීතයත් දන්නවා. තමන්ගේ ජීවිතේ කොහොමද මේවා වෙලා තියෙන්නේ වෙසක් කුඩු හදලා මුර කරපු හැටි. <clears throat> මේවා ඔක්කොම දන්නවා කෙනෙක්. ඒවත් එක්ක සුට්ටක් මෙනෙහි කරලා බලන්න ඉතින් ඊට පස්සේ අර යක්ෂයා ගහනවා. හිසට පයින් ගහනවා ගහනවත් එක්කම ඒ යක්ෂයා දැවෙනවා දැවෙමි දැවෙමි දැවෙමි කියලා නිරයට ඇදගෙන ගියා. බේරගන්න කවුරුත් නැහැ. අද තමයි පොලිසියෙන් ඇවිල්ලා වරකම් කරොත් මේ දඬ නීති සංග්‍රහය යටතේ මේ දඬුවම තියෙනවා මේක බල අපරාධයක් මේක සැහැල්ලු අපරාධයක් නැත්තම් මෙහෙමයි මෙහෙමයි කියලා ඔයත්තම නිති ප්‍රකාරව මේ දඬනයක් කරලා කඩව සම්පාදනය කරන්නේ. ඒක එපා කියලා සිල් ගන්නවා. ආය මත්තට වරකම් කරන්නේ නැති වෙන පුනරුත්ථාපනය කරනවා කියලා දෙනවා. මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒවා කඳරුවට ගෙනහිල්ලා උගන්වනවා. හැබැයි ඒ උගන්වලා මේක ආදීන මේකේ ශරීරේ දුර්වල වෙනවා මොලේ නැති වෙලා යනවා මෙහෙමයි මෙහෙමයි ස්නායු නැති වෙලා මේ ඔයාගේ ජීවිතය අසාර්ථක වෙනවා කියලා උගන්වනවා ඒක ආදීනම. ඉතින් ඕකම තමයි භාග්‍යතුන් <clears throat> ඉතින් ඕකම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න යුතුනේ. පින්තුනේ මෙන්න මේවත් එක්ක ඉතින් අර යක්ෂයා ගහපු පහරේ ස්වභාවය දන්න නිසා මොකදම් මහරහතන් වහන්සේ විමසීමක් කරනවා ඔබ වහන්සේට පහසුද සැහැල්ලුවෙන්ද ඔබ වහන්සේ ජීවත් වෙන්නේ අසනීපයක් මොකුත් නැද්ද කියලා. චරු ස්වාමීන් වහන්සේ දැනුන අපි පහසුයි අපිට මොකුත් ආබාධයක් නැහැ හැබැයි හිසේ චූටි කැක්කුමක් තියෙනවා සියමල ඇටයක් වැඩනවා කියලා. හරි පුදුමයි ස්වාමීනි. යකෙක් ඇවිල්ලා වහන්සේගේ හිසට පහරක් දුන්නා මහා ඇතෙක් හිටියානම් එයාට දෙකට කැඩෙනවා. අඩි 8ක ගලකට ඒ පාර වැදුනා ඒ ගල දෙකට පැලෙනවා. ඉතින් ඊට පස්සේ වහන්සේට එච්චර පාපහරක් වැදලා කිසිදු ආබාධයක් නැහැ කියන හරි පුදුමයිනේ. ඉතින් සරුවත් මහරහතන් වහන්සේ දැනුම් දෙන අපි මේ පිසාචෙක්වත් මේ පරිසරයේ දකින්නේ ඔබගේ හෘදය හරි පුදුමයි ඔබ මහා යක්ෂ රාජයෙකුත් දැකලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා <clears throat> ඒවා වළක්වන්න දැන් අද මානව හිමිකම් කොමිසම පොලිස් දෙපාර්තමේන්තුව ඌවා මේවා සංවිධාන ගම සුරැකීමේ සංවිධානයේ පෞල් සුරකීමේ සංවිධාන ඕවා මේවා 119 ඒවා මේවා ගොඩාක් જાති තියෙනවා. හැබැයි මේ ලෝකෙන් එහා අපිව රකින්න එහෙම කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම මේක වැරදි කියලා උගන්වන්න පෙරපාසල් දාන්න ඉස්කෝලේ ගිහිල්ලා භාෂාව ගන්න ධර්මය ගන්න දහම් පාසල් යවන්න අපි අඬ අඬා හරි යනවනේ දහම් පාසල්. එහෙම යවන්න කෙනෙකුත් මේ ලෝකෙන් එහා අපි අතහැරෙනවා. ඒ අතහැරෙද්දී මේ ධර්මයේ ගවේෂණය කරලා තිබෙන්නේ නැත්නම් මේක ධර්මය මේක අධර්මය කියලා හිතට එක්තාවස කරලා තිබ්බේ නැත්නම් අපි හිතනවා ගමේ පන්සලේ ආඳුරගෙන ඕක අහගමුකෝ නැත්නම් වැඩි හිටියුන්ගෙන් අහගමු මෙහෙමයි මෙහෙමයි කියලා අපි හැමතිස්සෙම කාටදෝ කාටදෝ අපේ ජීවිතේ වටිනාම જાති බාර දීලා අපි විමර්ශනය කරන්නේ නැත්නම් අපි ගවේෂණය කරන්නේ නැතුව මෙහෙමනම් ජීවිතය ගෙවන්නේ ඔයත්ෝ අසාර්ථකයි. ඒක තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වික්ෂු සමාගමට දැනුම් දුන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටයයි මේ මේ අරටුවක් ළඟ ඉඳලා මේ ඒ අරටුව තියෙන ගහක් ළඟ ඉඳලා අතුකොළ සහයට ගන්නේයි ඒ වගේ භාගතුන් වහන්සේ ළඟ ඉඳලා මගෙන් අහන්නේ කියලා ඒවා නැවත අහද්දී භාගතුන් වහන්සේ තෝරන විදියට තෝරලා දුන සම්මා දෘෂ්ටි එක්කාසු කරගන්න සම්මා දෘෂ්ටියෙන් යන්න නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය යන හැම දෙයක්ම ධර්මකාමී ආර්ය අෂ්ටාංග මාර්ගයේ නොවන හැමදේම අධර්මවාදී මේ විදිහට බෙදාගෙන ජීවිතයට එකහසු කරගන්න කියලා දැනුම් දුන්නා. ඉතින් අපිත් මේ හැමදෙනාටම ආරාධනා කරනවා ජීවිතේට මේ ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා එකහසු කරගන්න ඒවා මතක තියාගන්න. මොකද මෙතනින් එහාට අපිව දහම් පාසල් යවන්න කවුරුත් නැති වේවි. ඒ ලෝකවල අපිට ධර්මයේ බලහත්කාරයෙන් කියලා දෙන්න කෙනෙක් නැති වේවි. මේ පාංශකෝල දෙන්න ඕන නිසා පන්සල් යන්න ඕනනේ කියලා නැත්තම් නීති දානවා අධිකරණ නියෝග දෙනවා මෙයා පන්සල් ගිහිල්ලා වැඩ කරන්න ඕන කියලා වැඩිකාර කෙනෙක්ට එහෙම නීති දාලා අපිව පින්කම් වලට යොමු කරන්න කෙනෙක් නැති වෙයි වැඩි හිටුව නැති වෙයි අපිම ස්වේච්ඡාවෙන් මේවා කරගන්න හුරු කරගන්න මේ සඳහා මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක් වේවා කියන ප්‍රාර්ථනා පිටවා ගැනීම එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ හොරණ පදිංචි බී හපු තන්ත්‍රයේ මෙතුමා ඇතුළු පින්වන්ත පිරිසයි එතුන්ගේ අරමුණ තමයි දෙමාපියන්ටත් මේගේ සියලු ඥාතීන්ට සංසාරගත ඥාතීන්ටත් පින්දෙනෙක ධර්ම දේශනා කරපු අපට සීල ස්වරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජ්‍ය ගලගමුවේ ඥානදීප නායක ස්වාමීන් වහන්සේටත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් සියලු දෙවියන්ටත් පින්දෙමින් මේ දායකත්වය ගැන කටයුතු සිදු කරනවා යතුන්ගේ ධර්මකාමී සිතුම් පැතුම් ඉෂ්ටසිද්ධ වේවා කියන පැතුමෙන් අපිත් අපහැදවල දෙමාපියන්ට නැනස පාදා දුන්න ගුරුතුමන් වහන්සේලාට සෑම සත්නදා ලොවේ ලෝතරා වැඩ පිණිස වේවා කියන අදහසින් එකතම දෙවියන් ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්ත දේශනං චිරං රක්ඛන්ත සංසදාති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ හැමදනාටම අපි ආශිංසන ආශිර්වාද පවත්වනවා රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා සබන පියවරකට පාසා නිති ආරක්ෂාව සත සාන්තියේ සැලසේවා සෙත් වේවා කියලා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි පාද ලේනව මංගල පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ උතුම් සදහම් දේශනාව සිදු කරන ලැබුවේ උන්වහන්සේට අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු තව තවත් චතුර ලෙස සම්මසිත ධහමින් සෝපත් කරන්නට මෙලෙසම සදහම් දේශනාවල් සිදු කරන්නට උන්වහන්සේට